අන්න ඒ වගේ අපි හරියට නිවන් දකින්නට අවශ්‍ය ගුණධර්ම සම්පාදනය කරනවා නම් ඒ සඳහා වැඩපිළිවෙල අපි හරියට අනුගමනය කරනවා නම් අපි හැම විටම ඉදිරියට අනුක්‍රමයෙන් වැඩෙනවා කියලා අපට දැනෙනවා නම් මෙතෙක් අපි ළඟ තිබුණු දුර්වලකම් 100%ක් අහෝසි කරගන්නට බැරි වුණාට අඩුතරමින් ඒවා ටිකෙන් ටික තේරුම් අරගෙන ඉස්සරට වඩා තමන්ගේ දුබලකම් තමන්ට වැටහෙනවා ඉස්සරට වඩා තමන්ගේ දුබලකම් වල ගිලිලා ඉන්නේ නැතුව වෙනදා කෝප වෙලා පැයක් දෙකක් දුක් විඳිනවා නම් දැන් ඒක විනාඩි 10ක් 15ක් ඇතුළතවත් අඩු තරමින් අඩු කරගන්න පුළුවන්. එතකොට කෝපය දුරු කරගන්නට බැරි බැරි වෙන්න පුළුවන්. නමුත් වෙනද වගේ පැය ගණන් ඒකත් එක්කලා දැවි දැවි අනිත් අයත් එක්කලා දබර කරගන්න යන්නේ නැතිව අවම වශයෙන් විනාඩි කිහිපයකදීවත් ඒ කෝපය හඳුනාගෙන අපට දුරු කරගන්න පුළුවන් ඒක ලොකු දියුණුවක්. ඒක ලොකු અભිවෘද්ධිය. ඒක ලොකු සංවර්ධනය. අන්න ඒ විදිහට ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නට ඕන තමන්ගේ ජීවිතයේ මේ වසර 60ක් තුල මොන විදිහේ දුර්වලකම් තමන් හඳුනාගෙන තියනවද? ඒ දුර්වලකම් කොතෙක් දුරට අඩු කරගන්නට, දුරු කරගන්නට, වෙනස් කරගන්නට, අවම කරගන්න, අහෝසි කරගන්න තමන් ශක්තිමත් වෙලා තියනවද? අන්න ඒ විදිහට ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න ඕනේ. ඊළඟට යහගුණ කොතෙක් දියුණු කරගෙන තියනවද අපිට මුල් අවස්ථාවේදී අපි ළඟ දැනුණු යම් යම් ගුණාංග මේ වෙනකොට ඒ ගුණාංග ටිකෙන් ටික පිරිහෙමින් පවතිනවද එහෙම නැත්නම් අපි තුල පැවතිච්ච යහගුණ අනුක්‍රමයෙන් වර්ධනය කරගන්නට අපි සමත් වෙලා තියෙනවද දැන් සමහර ජීවිත තියෙනවා සාංශාරික වශයෙන් ගෙනාපු යහගුණත් මේ ජීවිතේ විනාශ කරගන්න ඒක තමයි අපි අර මුලින්ම සිහිපත් කළේ ලැබූ මනුෂ්‍ය ජීවිතය අවභාවිත කිරීම කියලා. එතකොට වැරදි විදිහට ඉන්ද්‍රිය පරිහරණය කරමින් වැරදි විදිහට මනස ඇබ්බැහි වලට යොමු කරගනිමින් සාංශාරිකව ගෙනෙන ලද යහපත් හුරු පුරුදු ඒවා විනාශ කරගෙන තවදුරටත් පරිහානියට පතන. එතකොට අපේ ජීවිතේ මේ ගත වුණු කාල පරිච්ඡේදයේ ඒ බඳු පිරිහීමකට ලක් වෙලාද එහෙම නැත්නම් යම් ප්‍රමාණයකින් අපේ ජීවිතයේ මිනිස්සෙක් හැටියට යහගුණ තේරුම් අරගෙන ටික ටික හරි දියුණු කරගන්න. ඉවසන්න අවශ්‍ය තැන ඉවසන්න. වීරය කරන්න අවශ්‍ය තැන වීරය කරන්න. අදිෂ්ඨානය අවශ්‍ය තැන අදිෂ්ඨානය. ප්‍රඥාව ඕන තැන ප්‍රඥාව. සිහිය ඕන තැන සිහිය. ශ්‍රද්ධාව ඕන තැන ශ්‍රද්ධාව. පරිත්‍යාගය අවශ්‍ය තැන පරිත්‍යාගය. මේවා අපේ ජීවිතේ යම් ප්‍රමාණයකට දියුණු කරගන්න පුළුවන් වුණාද? මෙත්තාව, කරුණාව, මුදිතාව, උපේක්ෂාව මේවා කොතෙක් දුරට අපේ ජීවිතේ වර්ධනය වෙමින් පවතිනවද? අන්න ඒ විදිහට අපි ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න ඕනේ. දැන් එහෙම බලනකොට අපිට 100%ක්ම ඒ යහගුණත් දියුණු වුණා කියන එක නෙමෙයි. අඩුතරමින් ඒවාෙහි අවශ්‍යතාවයවත් අපට දැනিলা තියෙනවද? ඒ ඒ ගුණාංග පිළිබඳව අපි යම් ප්‍රමාණයකට හඳුනාගෙන තියෙනවද? ටික ටික හරි පෙරට වඩා ඒවා අවදි කරගන්නට අපි තුල යම් උත්සාහයක් තියෙනවා. එහෙම කල්පනා කරලා බලන්නට ඕන. ඊළඟට තුන්වෙනි කාරණය තමයි ලෝක ධර්මතාවයන් අවබෝධ කරගැනීම. ලෝක ධර්මතාවයන් අවබෝධ කරගන්න අනිත්‍ය ධර්මය, දේවල් නැති වෙනකොට, බිඳෙනකොට, කැඩෙනකොට, අහෝසි වෙනකොට, පුද්ගලයෝ මේ යනකොට, ප්‍රේයන්ගෙන් වෙන් වෙනකොට, බලාපොරොත්තු කඩ වෙනකොට අපි පෙර විදිහටම ඔතෑණි වෙලා ලාමක විදිහට බොළඳ වෙලා හැඟීම්overline කටයුතු කරන්නේ. එහෙම නැත්නම් අපිට ඒවට ටිකක් ඔරොත්තු දී ගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි ඒ හැකියාව දෙවිධයකට ඇති වෙන්න පුළුවන්. ඒ තමයි එකක් ඇබ්බැහිය හැටියට අනිත් එක තමයි අවබෝධය තුලින්. ඇබ්බැහිය හැටියට කියලා කියන්නේ දැන් සමහර දේවල් නැවත නැවත සිද්ධ වෙනකොට අපිට ඒවා සාමාන්‍යකරණය වෙනවා. එතකොට එහෙම සාමාන්‍යකරණය වුණායි කියන එක අපේ දියුණුවක් නෙමෙයි. එතන තියෙන්නේ අර නැවත නැවත සිදුවීම නිසා ගණන් ගන්න නැතිකම. දැන් ඕනම දෙයක් එහෙමනේ. දැන් මේ කොරෝනා වසංගත තත්ත්වය මුලින්ම ඇති වෙනකොට සියලු දෙනාම කලබල වෙලා ඒකට 100ට 100ක්ම ඊටත් වැඩිය සමහර වෙලාවට ඒ ගැන උනන්දු වෙනවා. හැබැයි දැන් ඒක ගැන එතරම් අවධානයක් නැති තත්ත්වයට සියලු දෙනාම ගිලිහෙමින් පවතිනවා. ඉතින් රෝගයේ අඩුවීමක් වෙලා නෙමෙයි. ඒකේ අනතුරු අඩුවීමක් වෙලා නෙමෙයි. අදටත් රෝගීන් මතුවෙනවා, රෝගීන් මරණයටපත් වෙනවා. ඒ සියල්ලක් සිද්ධ වුණාට දැන් මිනිස්සුන්ට ඒක සාමාන්‍යකරණය වෙනවා. ඒ වෙන්නේ මොකද්ද? ඒ ප්‍රඥාවෙන් ඔරොත්තු දීම නෙමෙයි, අවබෝධයෙන් මුහුණ දීම නෙමෙයි. දැන් ඒක නැවත නැවත සිද්ධ වෙනකොට කාලයක් වැය වෙනකොට, ගත වෙනකොට ඒක පිළිබඳව තියෙන අවධානය ගිලිහිලා ගිහින් එහෙම නැත්නම් ඒක සාමාන්‍යකරණය වෙලා මේ ඉන්ද්‍රියන්ගේ තියෙනවා එහෙම ස්වභාවයක් හොඳ වුණත් නරක වුණත් නැවත නැවත ලැබෙනකොට ඒවාෙහි අර උත්තේජනය වෙන ගතිය නැති වෙලා යනවා. හොඳ දේවලුත් එහෙමයි. දැන් අපි හිතමු අපි කැමැතිම රසයක් කැමැතිම කෑමක් දිනපතාම කන්න පටන් ගත්තොත් ඊට පස්සේ අර ඒකේ තියෙන මිහිරි ගතිය රසවත් ගතිය ඒකෙන් ලැබෙන උත්තේජනය නැති වෙලා ගිහිල්ලා ඒක සාමාන්‍ය වෙනවා. එතකොට වෙන දෙයක් කෑවොත් හොඳයි කියලා හිතෙනවා. එතකොට මේ වෙනත් දෙයක් කනකොට ඒකෙන් ලොකු උත්තේජනයක් ලැබෙනවා. ඒකෙන් ලොකු ප්‍රබෝධයක් ඇති වෙනවා. ඉතින් ඒ වගේ මේ ඉන්ද්‍රියන්ගේ තියෙනවා හොඳ වුණත් නරක වුණත් නැවත නැවත ලැබෙනකොට ඒවට ඇබ්බැහි වෙන ගතිය. එහෙම ඇබ්බැහි වීම නිසා අපි ලෝකය තුල ඔරොත්තු දීමේ හැකියාවක් ඇති උනායි කියලා ඒක විශේෂ ගුණයක් නෙමෙයි. විශේෂ කෞශල්‍යයක් නෙමෙයි. ඒක එක්තරා දුර්වලකමක් වෙන්නටත් පුළුවන්. ඉතින් ඒ බඳු තත්වයක් ඇති වුණොත් අපිට ලෝකේ කිසි දෙයක් වුණාට අපි ඒ වරගෙන් සැලෙන්නේ නැහැ වගේ ගතියක් අපිට දැනෙන්න පුළුවන්. නමුත් එතන තියෙන්නේ අර කම්මලේ ඉන්න බල්ලට හෙන ගැහුවට ප්‍රශ්නයක් නැහැ කියන ප්‍රස්තාව පිරුලෙන් කියන විදිහේ තත්වයක් තමයි එතන ඇති වෙලා තියෙන්නේ. ඒතකොට දැන් සුනකයාගේ ශ්‍රවණය බොහොම සූක්ෂමයිනේ අපට ඇහෙනවට වඩා වැඩි පරාසයක ඒ සත්තුන්ට දේවල් ඇහෙනවා. ඒ නිසා තරමක් සද්දය ඇහෙනකොට විදුලි අකුණු ගහනකොට රතිඤ්ඤපත්තු කරනකොට ඒ වගේ ඒවා බල්ලන්ට දරා ගන්න ටිකක් අමාරුයි. ඒ නිසා තමයි ඒවෙන් තැති ගන්නෙ සැඟවෙන්නට උත්සාහ කරන්නේ. ඉතින් කම්මලේ බල්ලන්ට නිතරම අර ටං ටොං ගාලා නිතරම යකඩ තලන සද්දේ ඒවා තදට ඇහිලා ඇහිලා එතකොට උගේ කන ඒකට යම් ප්‍රමාණයකට ඇබ්බැහි වෙලා හුරු වෙලා. එතකොට ඌට අකුණු ගැහුවයි කියලා හෙන ගැහුවයි කියලා ඌට ලොකු ප්‍රශ්නයක් නැහැ. ඇයි ලොකු ප්‍රශ්නයක් නැත්තේ? දැන් ඒකට ඇබ්බැහි වෙලා, ඒකට හුරු වෙලා. ඒ සුනකයාගේ 아무තු සංවර්ධනයක් ඇති වෙලා නෙමෙයි. උගේ දියුණුවක් ඇති වෙලා නෙමෙයි. ලෝක ස්වභාවය තේරුම් අරගෙන ඒකට ඔරොත්තු දීමේ ශක්තිය ඇති කරගෙන නෙමෙයි. එතන තියෙන්නේ හුදු ඇබ්බැහියක් පමණයි. ඉතින් මිනිස්සෙයින්ටත් දේවල් අහිමි වෙනකොට, නැති වෙනකොට, විනාශ වෙනකොට, බලාපොරොත්තු කඩ වෙනකොට, ප්‍රියංගෙන් වෙන් වෙනකොට කාලයක් යද්දී නිකන් ඉතින් ඔය කොයිකත් එකයිනේ කියන වගේ ඇබ්බැහියක් ඇති වෙනවා. ඒක විශේෂ සංවර්ධනයක් නෙමෙයි. ඒතකොට දෙවැනි අවස්ථාව තමයි අපි ප්‍රඥාවෙන් තේරුම් අරගෙන ඒවට ඔරොත්තු දෙන්න සිත පුහුණු කර ගැනීම. අන්න ඒකයි දියුණුව කියලා කියන්නේ. ඒක තමයි භවෙන් භවයට අපිට දියුණු කරන්න පුළුවන්. ඒක තමයි පාරමිතාවක් වෙන්නේ. ඒතකොට පාරමිතාවක් හැටියට ඒ ගුණය දියුණු කරන්නට නම් ඒ විදිහට අවබෝධයෙන් ජනිත කරගන්නවා. දැනගෙන අවදි කරගන්නට. ඉතින් Taman ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න ඕන වයස අවුරුදු 60ක් පමණ වෙනකොට අපේ ජීවිතේ කොතෙක් අපි ඒ විදිහට ලෝක ධර්මතා තේරුම් අරගෙන දේවල් වෙනස් වෙනවා කියන බව හඳුනාගෙන දැන් අවුරුදු 60ක් කියලා කියන්නේ 60න් පස්සේ දැන් මනුෂ්‍ය ජීවිතයක් දහමෙහි දශක වශයෙන් බෙදලා තියෙනවා. ඒ දශක වලින් අවුරුදු 50 ඉඳලා 60 දක්වා කියලා කියන්නේ හානි දශකය. හානි දශකය කියලා කියන්නේ කාය ශක්තිය ටිකෙන් ටික අඩු වෙනවා. ශරීර වර්ණය ටිකෙන් ටික අඩු වෙනවා. ඒ වගේම තරුණ බව ටිකෙන් ටික අඩු වෙනවා. නිරෝගීකම ටිකෙන් ටික අඩු වෙනවා. ඊට පස්සේ 60 ඉඳලා 70 දක්වා කියලා කියන්නේ ප්‍රාග් භාර දශකය. ඒ කියන්නේ කය ටිකෙන් ටික ඉදිරියට නැවෙන්න පටන් ගන්න. අනුක්‍රමයෙන් අර තිබුණු තරුණ බව අඩු වෙලා ගිහිල්ලා දැන් මැදිවිය ඉක්මවලා අවුරුදු 60යි කියලා කියන්නේ දල වශයෙන් අපි ගත්තොත් 35 60 අතර වගේ තමයි පුද්ගල ජීවිතයක මැදිවිය කියලා කියන්නේ. දැන් 60න් පස්සේ අපි එළඹෙන්නේ වැඩිහිටි වියට. ඉතින් වැඩිහිටි වියට එනකොට අපේ ජීවිතය අපි කොච්චර වැඩිහිටියෙක් හැටියට ප්‍රඥාවෙන් වැඩිලා තියනවද? ප්‍රඥාවෙන් අපි වැඩි දියුණු වෙලා තියනවද? සංවර්ධනය වෙලා තියනවද? ලෝක ධර්මතා තේරුම් අරගෙන අපිට කොච්චර ඔරොත්තු දීමේ හැකියාවක් ඇති වෙලා තියෙනවද? මේවා ගැන ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න ඕනේ. එහෙම බලනකොට අපි දැන් සෝවාන් වෙලාද රහත් වෙලාද බුදු වෙලාද කියන තීරණයට එන්න කලබල වෙන්න ඕන නෑ. අපි ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න ඕන ඔය කරුණු තුන සම්බන්ධව අපි තුල යම්කිසි અભිවෘද්ධියක් ඇති වෙලා තියෙනවා. දුර්වලකම් තේරුම් අරගෙන යම් ප්‍රමාණයකට අඩු කරගෙන තියනවාද? ඒ වගේම ಗುಣ හඳුනාගෙන යම් ප්‍රමාණයකට ඒවා දියුණු කරගෙන තියනවාද? ඒ සඳහා යම් උත්සාහයක් අපි තුල තියනවාද? ඒ වගේම ප්‍රඥාවෙන් අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව, අනාත්ම බව අපට තේරුම් ගන්න හැම මොහොතකම කරුණු පැමිණෙනවා. ඒ කියන්නේ අපි හිතන හැටියට අපි කැමති විදිහට හැමදේම වෙන්නේ නැහැ. නමුත් ඒ කොතෙක් අපේ ජීවිතයේ අත්දැකීම ලැබුවා වුණත් හැම මොහොතකම